ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි. ඉදං සබ්බ සංඛාර සමසෝ සබ්බෝපදීපටි සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණ මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම නිරෝධකින් අතහැරීම සංහාවක්ෂය කිරීම හැල්ම නම් වූ විරාගය නැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණ අතිපූජනීය මහෝපාද්‍යය මහේපාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි උද්දාන යන මාතෘකාවට තේකවස්තුන් ලබන දේශනා මාලාවේ 10 වෙනි 16 වෙනි දේශනාවයි අද තියෙන්නේ පවතින්නේ. ඉන්ද්‍රානුසාරයෙන් සුදුන් ලෝකයා ලබන ප්‍රත්‍යක්ෂ ඥානයත් ප්‍රඥා චතුෂයෙන් චතුෂයෙන් රහතන් වහන්සේ ලබන ප්‍රත්‍යක්ෂ ඥානයත් අතර ඇති මහා පරතරය ඊවර දේශනාවේදී අප වාග්ය සූත්‍රය පිළිබඳ විවරණයෙන් මතු කරගත්තා. පපංච නිප්පංච යන දෙපදී අතරේ මේ පරතරයමයි. ලෝක නිරුක්ති ලෝක ව්‍යවහාර ලෝක ප්‍රඥාක්තිය උඩ ගොඩ නැගුණු ඉන්ද්‍රිය ඥානයේ ග්‍රාහ්‍ය ග්‍රාහක භේදයක් තිබෙනවා. ඒ කියන්නේ අල්ලා ගැනීමට දෙයක් අල්ලා ගන්නා කෙනෙක්. ග්‍රාහ්‍ය ග්‍රාහක භේදයක් තියෙනවා. මේ අල්ලා ගැනීමට දෙයක් අල්ලා ගන්නා කෙනෙක්. රාශි රාශ බීජයක් කියනවා. කර්තෘ කර්ම සංකල්පනයක් කියනවා. නිතරම ද්වේනිශ්චිත බවක් දෙකක් ඇසුරු කරගත්තු බවක් තිබෙනවා ඒ ඉන්ද්‍රිය ඥානෙ. දුටු දුටු බවක් ඇතොත් දුටු දෙයක් දැත දුටු කෙනෙක් දැත ඒකයි තර්කණය ක්‍රමය දුටු බවක් ඇතොත් දුටු දෙයක්ද ඇත දුටු කෙනෙක්ද ඇත මේ පටු දෘෂ්ටි කෝණය ඉක්මවලා නිප්පංච තත්වයට පත්වීමේ කෙටි ධර්මෝපදේශයක් බුදුරජාණන් වහන්සේ බාහ්‍ය තවුසානන්ට දිත්තේ දිත්තමත්යන් භවිෂ්‍යති ආදී ඒ සූත්‍රයෙන් ප්‍රකාශ කළා ප්‍රකාශ කළා දුටු දෙයක් නැහැ දුටු කෙනෙක් නෑ දුටු බවක් විතරයි. ලෝ මේ ලෝකයේ තිබෙන මේ ප්‍රපංච తත්වයට හේතුව මේ ස්පර්ශයයි. මේ ඒ කාරණය ඒ රහතන් වහන්සේලා තේරුම් ගන්නේ මේ ditthසුත මුත විඤ්ඤාත කියන මේ හතරම ස්පර්ශය නිසා මොහොතකට එක් වෙලා සිඳිලා බිඳිලා විසිරලා යන ප්‍රත්‍ය සංවායක් හැටියට දැකීම. දික්කසුතමුත් විඤ්ඤාත කියලා කියන්නේ ලෝකයා දේවල් හැටියට සැලකන දේ. සහතන් වහන්සේලාට පේන්නේ අර ප්‍රඥා චක්ෂුෂයෙන් ස්පර්ශය නිසා පස්සම් පටිච්ච පටිච්ච සමුපාදේ හරය එතනයි. පස්සම් පටිච්ච ස්පර්ශය නිසා මොහොතකට එක් වෙලා සිඳිලා බිඳිලා විසිරලා යන ඒ ප්‍රත්‍ය සංවායක් පමණයි. ඒකම පටිච්ච සමුපාද දැකීම වෙනවා. ස්පර්ශ ආයතන වලට සීමා වුණු එහෙම නැත්නම් සලායතන සත්‍යයට සීමා වුණු මේ පටු දෘෂ්ටි කෝණය ඉක්මවලා නිප්පපංච විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං යන පදවලින් හඳුන්වන ඒ නිවනට නිප්පපංච සත්‍යයට පත්වීමට නම් ස්පර්ශ නිරෝධය දැකිය යුතුයි. <clears throat> හස්ස නිරෝධය. සලායතන නිරෝධයම දැකිය යුතුයි. යමක් නිසා ස්පර්ශයෝ ස්පර්ශ කරද්ද ඒ දේ නැති කිරීම නැති කිරීමෙන්ම ස්පර්ශ නිරෝධය සැලසෙන බව බුදුරජාණන් වහන්සේ උදාන පාළියේ මුචලින්ද වග්ගයේන එක්තරා සූත්‍රයක ප්‍රකාශ කරලා තිබෙනවා උදාන ගාථාවකි. සවැත් නුවර අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමන් ලාභ සත්කාර වලින් පිරිහීම නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සංඝයා වහන්සේලා කෙරෙහි ඊර්ෂ්‍යාව ඇති කරගෙන සංඝයා වහන්සේලාට ගමේදී වනයේදී බණින්න පටන් ගත්ත අසභ්‍ය පරුස වචන වලින් සංඝයා වහන්සේලා පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේක පැමිණිලි කළා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිචාරය වුණේ එක්තරා උදාන ගාථාවක් පමණයි. උදාන ගාථා කියන්නේ ප්‍රීති වාක්‍යනේ ප්‍රීති විදියේ ගාථාවක් ප්‍රකාශ කළා. නමුත් ඒකේ තිබෙනවා ධර්මෝද ධර්මෝපදේශයකුත් ධර්මඥායකුත් ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තතෝ නෝ පරතෝ දහේත පුසන්ති භස්සා උපධින් පටිච්ච නිරූපධින් කේන පුසෙය්‍යුම් භස්සා මුල් පද දෙකේ තියෙන්නේ උපදේශයයි ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ ගමෙහි හෝ වේවා අරඤ්ඤෙහි හෝ වේවා සත දුක් වලින් ස්පර්ශ කරන ලද්දේ නේව අත්තතෝ නෝ පරතෝ දහේත තමාය කියලා හිතන්නත් නරකයි අනුන්ය කියලා හිතන්නත් නරකයි. තමා කියා හෝ නොතකිය යුතුයි අනුන් කියා හෝ නොතකිය යුතුයි. මොකද මක්නිසා ධර්මඥාය ඊළඟට ඉදිරිපත් කරනවා මේක අනුන්ගේ වැරද්දක්වත් තමන්ගේ වැරද්දක්වත් නෙවෙයි මෙතන තිබෙන්නේ පුසාන්ති පස්සා උපධින් පටිච්ච. නිරූපධින් කේන පුසෙයුම් පස්ස. ස්පර්ශයෝ උපදී නිසා උපදීන් නිසා ස්පර්ශයෝ ස්පර්ශ කරා. නිරූපධින් කේන පුසෙයුම් පස්සා. නිරූපදී වූ තැනැත්තා උපදීන්ගෙන් මිදුණු තැනැත්තාව කෙසේනම් ස්පර්ශයෝ ස්පර්ශ කරත් ඔච්චරයි බුදු පියාණන් වහන්සේ වදාළේ මේන් අපට අර නිවන සබ්බූපදී පටිනිස්සග්ග නිරූපදී වශයෙන් යන නම් වලින් හැඳින්වීමේ තවත් වැදගත්කමක් අපට හෙළි වෙනවා මේ කාරණේ නිවන හඳුන්වනවා දැන් අපි කලිනුත් දේශනා කීපයකදීම ඔය උපදී පටිනිස්සග්ග කියන වචනේම ආ වුණු අවස්ථාවේදී හමු වුණු අවස්ථාවේ අපි මේ උපදි කියන ඒ සංකල්පය පිළිබඳව තරමක් දුරට විස්තර කළා. දැන් මෙතෙන්දි ඒ යන්තම් මතක් කර ගැනීම වශයෙන් හැකෙමින් කියනවා නම් අර ලෝකයේ සම්මත උපදි සංකල්පය මොකක්ද? දැන් කෙනෙකුගේ මමත්වයේ රඳා පවතින්නට උපකාර වන රන් රිදී මුතු මැණික් මිල මුදල් ගේ දොර ඉඩකඩම් අඹදරු ආදී ඒ වස්තු සම්භාරය දේපොළ සමූහය තන්පතු සමූහය ඒ හැම එකක්ම උපදි හැටියට සැලකනවා සාමාන්‍ය අර්ථයෙන්. ශාසනික අර්ථයෙන් ධර්මානුකූලව ගැඹුරින් සැලකලා බැලුවොත් උපති කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයම. උපාදානස්කන්ධ කියලා කියන්නේ අල්ලා ගැනීම ගොඩක්. අල්ලා ගැනීම ගොඩක් කියනකොට මෙතන ද්‍රව්‍ය වශයෙන් වස්තු වශයෙන් සැලකන්න දෙයක් නැහැ. නමුත් මේ අල්ලා ගැනීම ගොඩම අර තණ්හා මාන දිච්චි ප්‍රපංච වලට යට වුණු ලෝක ව්‍යවහාර වලට යට වුණු ප්‍රත්‍යඥයා කල්පනා කරනවා ඒ අල්ලා ගැනීම කොට අල්ලාගත්තු දෙයක් හැටියට තැන්පතු හැටියට අල්ලාගෙන තැන්පත් කරගත්තු දේවල් හැටියට සැලකීමෙන් තමයි උපදි සංකල්පය ඇති වෙන්නේ. එතකොට මේ එකම දේ පිළිබඳව බලන දෘෂ්ටි කෝණයක වෙනසයි. මේ සංහා මාන දිච්ච වගේ කල්පනා කර ගන්නවා අර මෙතෙක් අල්ලාගත්තු දේවල් අල්ලා ගන්න තිබෙන දේවල් දැන් මේ අවස්ථාවේ අල්ලා ගන්න දේවල් හැම එකක්ම හරියට අර සේපෝක දාලා තැන්පත් කරපු දේවල් වගේ එහෙම හිතා ගන්නවා. අන්නේ උපදීන් ඒ ඒව එහෙම එකතු වෙච්ච උපදි ගොඩක් තමයි මේ ලෝකයා බදාගෙන සිටින්නේ. එතකොට ඒ ඒ උපදීන් අතහැරීම ඒ උපදීන් අතහැරීම තමයි මේ නිවන කියලා කියන්නේ. ඒ ඒ විදිහට එකතු කරගත්තු උපදී අතහැරීම. මේ උපදී අතහැරීමට එක්තරා විදිහක අර අවබෝධයක් අවශ්‍යයි. ප්‍රඥා ආලෝකයෙන් දැකීමෙන්මයි මේ උපදිවල නිස්සාරත්වය දකින්න ඕන. උපදිවල නිස්සාරත්වය දැකීමෙන්මයි උපදී අතහරින්නේ. අතහරිනවා නෙමෙයි ඇත්ත වශයෙන්ම ඇත අතහැරෙන විදිය තත්ත්වයක් වෙනවා. මේක අපි තරමක් දුරට උපමාවක් වශයෙන් අර කලින් දේශනාවකදී සංහන් කළා අපි නැවතත් ඒක මතු කරගනිමු. අර සිනමා අපට හුඟක් උපකාර වුණා සිනමා දර්ශනය. අර සිනමා දර්ශනයේ ආශ්‍රයෙන් උපදිපටිනස්සක් කියලා අපි ඒ අවස්ථාවේ විස්තර කළේ අර හදිසියෙම අර ශාලාව ඒකාලෝක වුණාම එතෙක් චිත්‍රපටිය නරඹමින් සිටිය ඒ නරඹන්නා තුල ඒ එකතු වෙලා තිබුණු ඒ එතන එතෙන්දී ඒ පුද්ගලයාට උපදී හැටියට සැලකෙන්නේ අර කථාන්තරයේ සම්බන්ධ ඒ සිනමා ලෝකයට අදාළ තැන්පතු ගොඩයි. අන්නේ තැන්පතු සමූහය ඉබේම අතහැරෙනවා. ඒ කියන්නේ අර ආලෝකය ආවහම තේරුම් ගන්නවා මේක මේ මායාවක් මේක මැවීම් ගොඩක් කියන ඒ අවබෝධය එනවා. අන්න ඒ විදිහට තමයි උපදීන් අතහැරෙන්නේ. එහෙමත් නැත්නම් තව ටිකක් විස්තර වශයෙන් සැලකනවා නම් ඒ ආලෝක ශාලාවේ ඒක ආලෝක වෙනවත් එක්කම අර ඒ චිත්‍රපටය හා සම්බන්ධ සංස්කාර සංස්කාර කියන වචනේ ඇත්ත වශයෙන්ම නාට්‍යවලට අයිති වචනයක්. එදී අර නළුනි කියන ආදීන එහෙම නැත්නම් නොයෙකුත් කෘත්‍රිම ක්‍රම වලින් කරන මවාපෑම් රාශිය. ඒ සංස්කාරවල යථා ස්වභාවය අවබෝධ වෙනවා. එතකොට දැන් අර නර්මන්නට අර චිත්‍රපටියේ ඒ ශාලාව හදිසියේනේ කාලෝක වුණාම ඒ තැනැත්තා ඒ ලෝක සිනමා ලෝකෙන් ගිලිහෙන්නේ කොහොමද? අර සංස්කාර සමනය වෙනවා. ඊළඟට සබ්බ සංඛාර සමතෝ ඊළඟට අන්න උපදී. ඒ නිසාම ඊළඟට අර එතෙක් එකතු කරගෙන සිටියේ සැබෑ හැටියට හිතාගෙන තාත්වික හැටියට සැබෑ හැටියට හිතාගෙන හිටියේ උපදි සමූහය වස්තු සම්භාරය ඒ කියන්නේ අත්දැකීම් සමූහයයි සිනමා ඒ කතාව පිළිබඳව ඒත් හිතේ එකතු කරගෙන තිබුණු අත්දැකීම් රාශිය ඒක නැති වෙලා යනවා ඒක නැති වුණාට පස්සේ ඉදිරියට එන ගමනිකා රස විඳීමට අවශ්‍ය වෙන ආස්වාදය කිරීමට අවශ්‍ය වෙන තණ්හාව නැති වෙනවා තණ්හක්ෂය ඒ තණ්හාව නැතිවීම නිසා ඊට පස්සේ එන ගමනිකාවල අර තියෙන විචිත්‍රත්වය මැකිලා යන විරාග එහෙම යනකොට අර චිත්‍රපටිය ඒ යන්ත්‍ර වශයෙන් නොනවත්තුවත් ඒ තැනැත්තට චිත්‍රපටිය නැවතිලා නිරෝධ ඒ නිරෝධය නිසාම ඒ දැනත්තා අර සිනමාලුවේ අර නොයෙකුත් විදිහේ කෙලෙස් වලින් රත් වෙලා හිටපු ඒ රත් වීම ඔක්කොම නිවිල යනවා. එතකොට එතනම තිබෙනවා අපි මේ නිවනට ගත්ත මේ උපමාව පිළිබඳ කතාන්තරය. ඔන්න සිනමාලුවේ අවදි වීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ උපදී අතහැරෙන්නේ අර යම්කිසි අවබෝධයකින් ප්‍රඥා ආලෝකයකින්. මේක මේක ඇත්ත වශයෙන් අපේ හිතේම තහවුරු විය යුතු කාරණයක් නිසා අපි තව ටිකක් මේ දසුන් දෙන්න බලමු. එදිනදා ජීවිතයේත් මේ විදිහේ මේ සමහර අවස්ථාවල් වල අවබෝධය නිසා උපදියට හැරෙන බව අපට අහන්ට දකින්න ලැබෙනවා. යම්කිසි කෙනෙක් ලොකුම මුදල් නෝට්ටුවකින් ලොකුම මුදල් ගොඩක් එකතු කරගෙන සේපුවක තැන්පත් කරගෙන රෑ තිස්සේ නිදි නැතිව ඒක ආරක්ෂා කරමින් සිටිනවා. එක දවසක් ද උදේ පාන්දර නැගිට හැටිය ප්‍රවෘත්ති මාධ්‍යයෙන් දැනගන්න ලැබෙනවා. කලින් දවසේ සෑම අර නෝට්ටුව යම්කිසි හේතුවක් නිසා සම්පූර්ණයෙන්ම අවලංගු කළ බව. එතකොට අර පුද්ගලයා අර ඊට පස්සේ අර නෝට්ටු ගොඩ දිහා බලන්නේ කොහොමද? නිකම්ම කඩදාසි ගොඩක්. ඒ නෝට්ටු හා සම්බන්ධව තිබුණු සංහාව, මානීය දෘෂ්ටි එහෙම් පිටිම නැති වුණා. නෝට්ටුව අවලංගු වුණා. ඊට පස්සේ සමහර විට ඒ නෝට්ටු වලින් ගිනි තපිනම අර පුද්ගලයා. ගිනිපත් කරන. ඔන්න අර ඒක ඒක එක්තරා විදිහකේ උපදිපටි නිස්සග්ගයක්. తాවකාලික නමුත් උපදිපටි නිස්සග්ගයක් ලෝකයේ සිදු වෙනවා. අපි නෝ තවත් කෙනෙක් හදිසි ස්ථාන මාරුවක් ලැබිලා ඒ සියලුම බඩු බාහිර ආදී චංචල දේපොළ නිශ්චල දේපොළ ගෙනියන්න බැරි නිසා දාලා යනවා. නමුත් චංචල දේපොළ ටික එකතු කරනවා. උපදි ටික එකතු කරගන්නවා ගමනේ අරගෙන යන අලුත් ස්ථානයට යන්න. වාහනයත් ඇවිල්ලා ප්‍රමාදයේ හඟවන නලා හඬ නගනවා. වෙලාවත් පහු වෙන්න ගිහිල්ලා නමුත් මේ තැනැත්තගේ සූදානම ඉවීම අවසර නැහැ අවසාන නැහැ ලොකු රත් වීමකින් නොසන්සුන්කමකින් එහාට මෙහාට දුවනවා නමුත් තාම ඉවර නැහැ ඒ සූදානම් වීම බැරිම තැන මීට වඩා ප්‍රමාද වීම හොඳ නැහැ කියලා හැඟින අවස්ථාවේදී අතට හවුණු දෙයක් අරගෙන ඉහින් කන් එල්ලගෙන දොරකොඩ ළඟට පුළුවන් වේගයෙන් දුවගෙන යනවා. ඒකම ඇහැ ඇරෙනවා. මේ දැක්කේ හීනයක්. ස්ථානමාරුව ලැබුණ හීනේ. වා ආපු වාහනයකුත් නැහැ යන්න ගමනකුත් නැහැ කළ සූදානමකුත් නැහැ අන්තිමට ඉතුරු වෙන හතිය විතරයි. ඔන්න එතකොට එතනත් ඒකතරා විදිහට අර අර සිහින ලෝකයෙන් අවදීමක් මින් අපිට පේනවා. ඒ සිහිනය හා සම්බන්ධ උපදි ගිලිහීමේ අවස්ථාව. මේක අපි විතර අත්දකින කාරණයක්. කෙනෙකුට පහසුවෙන් අත්දකින පුළුවන් කාරණයක්. එතකොට ඒ දැන් අපි කිව්වා දැන් මේ සිහින ලෝකයෙන් අවදි වෙලා සිහින ලෝකයෙන් සැබෑ ලෝකයට මාරු වෙනකොට සිහින ලෝකය හා සම්බන්ධ උපදී ගිලිහෙන බව. නමුත් ඇත්ත වශයෙන්ම සීනෙන් මේ ඇතුල් වෙන්නේ සැබෑ ලෝකයකට. සීනෙන් අවදි වෙනවා කියලා කියන නියම අවදි වීමක්ද, නියම ඇස්සරීමක්ද කියන එකක් ප්‍රශ්නයක්. මේ ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට. සිහිනෙන් අවදි වීම නියම අවදි වීමක්. බුද්ධ, බෝධි, සම්බෝධි ආදී පදවල තිබෙනවා අවබෝධය පමණක් නෙවෙයි අවදි වීම කියන අර්ථය. සමහර අවස්ථාවල ඒක මතු කරලා දීලා තිබෙනවා ධර්ම. මේක එක්ක අවදි වීම. ඊළඟට ධම්මචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු මුදපාදි ආදී ඒ ධර්මයේ දීලා තිබෙන පද වලින් ඇසක් පහළ වීම ගැන කියවෙනවා. අපි කාටවත් ඇස් තිබෙනවා. නමුත් ඇසක් පහළ වීම ගැන කියවෙනවා. ඉතින් මේන් අපිට හැඟෙන්නේ මේ නිවන පිළිබඳව කතා කරනකොට ධර්මයේ ගැඹුරු පක්ෂය ගැන කතා කරනකොට අර සිහිනේ නවදීම නියම අවදීමක් නෙවෙයි. තවත් සිහින ලෝකයට ඇතුල් වුණා වගේ වැඩක්. නමුත් ඊළඟට අපි බලමු දැන් මේ උපදි සංකල්පය අර ගැඹුරට යන හැටි මේ මේ සංසාර සිහිනය දැන් එතකොට සංසාර සිහිනයයි අපේ ඉදිරියේ තිබෙන්නේ මේ සංසාරයේ සිහිනය නිදීමට සිහිනෙන් නිදීමට නම් මේ සංසාර සිහිනයට අදාළ සියලුම උපදීන් නිස්සාර බව යම් කිසි ආකාරයකින් වැටහෙන්න ඕන ඒක වැටහෙන්නේ එක්තරා ආලෝකයකින් ප්‍රඥා ආලෝකයෙන් අවබෝධයකින් බව අපට අර කලින් දවසේ සාකච්ඡා කළ බාහ්‍ය සූත්‍ර උදාන ගාථාවෙන්ම පෙනී ගියා. අපි ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා. මේ ලෝකයා ලෝකයේ හැටියට සැලකන මේ සලායතන ලෝකය සලායතන ස්පර්ශ ආයතනට හා සම්බන්ධ ලෝකය අර බාහ්‍ය සූත්‍ර උදාන ගාථාව පසුබිම් කරගෙන විමසලා බලනකොට හරියට පලා දැමීමට තරම් ඝන වූ මෝහාන්ධකාර පටලයක් තුල ක්‍රියාත්මක වන පටු ආලෝක ධාරා හයක් පමණ. ඒ ඒ අන්ධකාරය නිසාම තමයි අර ඉරත් හඳත් තරුත් බැබලෙන බව එදා අපි ප්‍රකාශ කළේ. අනන්ත විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපභං කියලා කියන ඒ සබ්බතෝපභ හැම පැත්තෙන්ම ප්‍රභාවත් වූ අනිදස්සන විඥානයේ ඉරත් හඳත් තරුත් නැtei කියලා කිව්වේ ඒ වාට බැබලීමට අවශ්‍ය අන්ධකාරයක් එතන කොහෙත්ම නැති නිසායි. රූප අරූප නැති වෙන්නේ රූපයේ අරූපයේ රූපයේ සෙවණැල්ලක්. ඒ ඔක්කොම සෙවණැල්ලක්වත් ඉතිරි වෙන්නේ නැහැ. මක් නිසාද? අර විනිවිද යන ප්‍රඥාව නිසා. ඒ කාරණා අපි එදා ප්‍රකාශ කළා. එතකොට දැන් මේන් තේරෙනවා මේ නිවනෙන් කියන සබ්බූපදීපටිනිස්සග්ගය අර අනිත් తాවකාලික අවදිවීම වගේ නෙවෙයි. කලින් අර උපමා වශයෙන් අපි ගත්තුවේ අවදිවීම තුනම తాවකාලික අවදිවීම. සිනමා ලෝකයේ අවදිවීම ඉතාමත්ම తాවකාලිකයි. ඒ සිනමා ලෝලයා අර හදිසියේ බලාපොරොත්තු නැති ආකාරයට අර හදිසියේ ශාලාව ඒකාලෝක වීම නිසා ඒ දර්ශන ගැන කලකිරුණාට මොකද? නැවතත් ශාලාව අඳුරු වෙලා චිත්‍රපටි ආරම්භනකොට එහෙම නැත්නම් චිත්‍රපටයේ ශාලාව අඳුරුනේ හැටිය. Taman දන්නේවත් නැතුව කාමාශ්‍රව භව භවාශ්‍රව අවිජ්ජාශ්‍රව දලාගෙන ඇවිල්ලා අර පුද්ගලයා ආයතර සිනමා ලෝකයේ අතරමං වෙනවා. ඊළඟට අර නෝට්ටුව ගැන කියවපු කාරණෙත් එහෙමයි. ඒ අවලංගු වුණු නෝට්ටු අර විදියට පිළිස්සුවට මොකද අවලංගු වුණ නෝට්ටුව පිළිබඳ තණ්හාමාන දෘෂ්ටි ඇති වුණාට මොකද වළංගු නෝට්ටු සොයාගෙන යනවා ඊට පස්සේ ඊළඟට සීන ලෝයේ අවදි වීමුත් తాවකාලිකව අපි කවුරුත් දන්නවා ඊළඟට නින්දට ගියට පස්සේ ආයෙත් සීන දකිනවා මේ විදිහේ తాවකාලිකත්වයක් නෙවෙයි මේ නිවන පිළිබඳ අවදි වීම ඊට හේතුව සියලුම ආශ්‍රවයන් සංසාරයේ අර ඒ නින්දට අදින, සිහිනවලට අදින, සංසාර සිහිනට අදින සියලුම ආශ්‍රමයන් ඒ ප්‍රත්‍යක්ෂ ඥානෙ, පූර්ණ ප්‍රත්‍යක්ෂ ඥානෙ එහෙන් පිටින්ම විනාශ වෙනවා, ගියලිලා යනවා, ක්ෂය වෙනවා, ආසවත්‍රේ කියන පදයේ මූලික පදයක් හැටියට නිවන හැඳින්වන මූල මූලික පදයක් හැටියට සූත්‍රවල ඉදලා තියෙන්නේ ඒක නිසා. එතකොට මේන් අපිට පේනවා මේ රහතන් වහන්සේලා මේ මේ හපංකම කරන්නේ අරහත් ඵල සමාධියේදී. මේ අරහත් ඵල සමාධිය පිළිබඳව සෑහෙන පමණ ඒ ඒ සූත්‍රවල සඳහන් වෙන අරහත් ඵල සමාධිය ගැන නමුත් ඒවා ගැන ඇත්ත වශයෙන්ම ඒවා ගැන කියවෙන සූත්‍ර වෙන ආකාරයකටයි තේරුම් කරන්නේ. මෙතන යම්කිසි අභිරහසක් තිබෙනවා. ඒක නිසා අපිට ටිකක් සවිස්තරව මේ ගැන කියන්නත් සිද්ධ වෙනවා. දැන් අර බාහ්‍ය සූත්‍ර උදාන ගාථාවෙනුත් මේ අපට පෙනී ගියා. ඒ රාජ්‍යතික සැටි දක්වන සමහර සූත්‍ර දේශනා වර්ධවා විපරීතාන්දමින් තේරුම් ගැනීම නිසා මේ නිබ්බාන පිළිබඳ මහා අවුලක් ඇති කියලා තියෙන බව. ඒකට හේතු ඇත්ත වශයෙන්ම අර ඒ අරහත් ඵල සමාධිය මහා ආශ්චර්යමත් එකක්. ලෝකයට හිතන්න බැරි තරම් මහා පුදුම විදිය දෙයක්. ඒ කාරණේ තමයි අර මේ ඔය රතන සූත්‍රයේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන පැහැදිලිවම යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයේ සුචින් සමාධිමානන්තරිකඤ්ඤ මාහු සමාධිනා තේන සමෝ නවිජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒ තේන සච්චේන සුවත්හියෝතු යම් යම් බඳු පිරිසිදු වූ සමාධියක් බුද්ධ ශේෂ්ඨයාණන් වහන්සේ නිතර නිතර වර්ණනා කර ඇද්ද යම් යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයේ සුචින් සමාධි මානන්තරිකඤ්ඤ මාහු යම් සමාධියකට ආර්යයන් වහන්සේලා පඬිවරු ආනන්තරිකයයි කියද්ද ආනන්තරික කියන නම දෙද්ද සමාධිනා තේන සමෝ නවිජ්ජති ඒ සමාධිය හා සම වූ අනිත් සමාධියක් නම් නැත ඉදම්පි ධම්මේ රතනං පණීතං නිර්වාණ ධර්මයේ පිළිබඳව මේකත් මේ ප්‍රණීත රත්න ස්වභාවය මේ සත්‍යයෙන් ඔබට යහපතක්ම වේවා කියන එකයි මේ ගාථාවේ අදහස එතකොට මේ අසම සම සමාධිය මේ අසම සම අරුම පුදුම සමාධිය. ඇත්ත වශයෙන්ම මෙන්න මේ මේ අරහත් ඵලය මේ නිවන පිළිබඳ මේ ගැටලුව ඇතිවීමට එක හේතුවක් වෙලා තිබෙනවා. මේකේ මේ මේ අරහත් ඵල සමාධිය මෙතන මේක පුදුම දෙයක් වන්නේ අර මෙතන කියවෙන විශේෂයෙන්ම ආනන්තරික කියන වචනයක්. අපි මේ වචනේ ඔස්සේ ටිකක් විමසලා බලමු. මේ මෙතන කියවෙනවා මේ අරහත් ඵල සමාධිය ආනන්තරික නමින් හඳුන්වන බව. මේ ආනන්තරික කියලා කියන්නේ මේ නිවන පිළිබඳ ප්‍රත්‍යක්ෂයේ එක්තරා එක්තරා විශේෂත්වයක් හඟවන පදයක්. කෙලෙස් අරහත් ඵල ඥාන අරහත් මාර්ග ඥානෙන් කෙලෙස් ක්ෂය කර කරාට අනතුරුවම ඒකම ඒ නිවන පිළිබඳ නිවන කියලා කියන්නේ භව නිරෝධය, සලආයතන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයකුත් ලැබෙනවා. අපි අර කලින් අවස්ථාවක කිව්වේ විභාගය ලියලා ඉවර වෙනකොටම ප්‍රතිඵල ආවා කියලා. ආයි ප්‍රතිඵල එනකම් බලාපොරොත්තුවක් අවශ්‍ය නැහැ කියලා අන්න ඒ වගේ. එතකොට අන්නේ අනන්තරා ඒ අනතුරුවම ඒ සම්පූර්ණ පූර්ණ ප්‍රත්‍යක්ෂයක් ලැබෙනවා. ඒ පූර්ණ ප්‍රත්‍යක්ෂය හඳුන්වන විශේෂ වචනයක් තිබෙනවා. අඤ්ඤා කියන එක. ඒ වචනේ ඉතාමත්ම වැදගත්. අඤ්ඤා කියලා කියන්නේ ආජානාති කියන පදයෙන් ඉන්නේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීම. මේ අරහත් ඵලය පිළිබඳව සමහර විට අරහත් ඵලය සමාධිය හඳුන්වන අඤ්ඤා ඵල සමාධි අඤ්ඤා විමුක්ඛ ආදී නම් වලින් මේ අඤ්ඤා කියන වචනය ඊටාත්ම වැදගත් වචනයක් දැන් දැනීම දැන ගැනීම හඳ හඟවන ඒ ඥා කියන ධාතුවෙන් නිෂ්පන්න පද රාශියක් අපට මේ සූත්‍ර දේශනාවල හමු වෙනවා. සංඥා, විඥාන, පඤ්ඤා, ඥාන, අභිඥා, පරිඥා, අඤ්ඤා. සංඥා කියන්නේ හඳුනා ගැනීම, විඥාන කියලා වෙනකොට දැන ගැනීම අපි ගෙටින් සැලකුවොත්, පඤ්ඤා කියලා කියන්නේ ප්‍රකට වශයෙන් දැන ගැනීම, ඥාන කියලා කියන්නේ දැනුම, අභිඥා කියන්නේ විශේෂ වශයෙන්, විශිෂ්ට වශයෙන් දැන ගැනීම, පරිඥා කියන්නේ පිරිසිඳ දැන ගැනීම, අඤ්ඤා කියලා කියන්නේ ආජානාති සම්පූර්ණයෙන් සහතික වීමට පුළුවන් තරම්. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන ගැනීමයි. මේ අඤ්ඤා කියන වචනයට ලැබුණු වැදගත් තැන හෙළි වෙන තවත් ගාථා යුගලයක් අපට ඉතිවුත්තක ඉතිවුත්තකයේ ටික නිපාතයෙන් හමු වෙනවා. සේකස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනෝ khayasmin පඨමං ඥානං සතෝ අඤ්ඤා අනන්තරා තතු වඤ්ඤා විමුක්තස්ස ඥානං වේ හෝති තාදීනෝ අකුප්පාමේ විමුක්තිති භව සංයෝජනක්ඛේ සේකස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනෝ ඍජු වූ ආරියෂ්ඨාංගික මාර්ගය අනුව යමින් හික්මෙන්නා වූ සේක පුද්ගලයාට කයස්මින් පඨමං ඥානං ක්ලේශක්ෂය පිළිබඳව ඒ පළමුවෙනිම ඥානය උපදිනවා කයස්මින් පඨමං ඥානං සතෝ අඤ්ඤා ඊට අනුතුරුවම සතෝ අඤ්ඤා අනන්තර ඊට අනුතුරුවම අඤ්ඤානම් වූ අරහත් ඵලය ඉන්වන නිර්වාණ ප්‍රත්‍යක්ෂය ලැබෙනවා සතෝ අඤ්ඤා විමුක්තස්ස ඥානං වේ හෝති තාදීනෝ මේ විදිහට අඤ්ඤා විමුක්ත වූ ඒ ඒ සම්පූර්ණ පූර්ණ ප්‍රත්‍යක්ෂයෙන් පූර්ණ අවබෝධයෙන් නිවන් දුකේ පුද්ගලයාට ඒ තාදී පුද්ගලයාට එහෙව් පුද්ගලයාට ස්ථිරසාර පුද්ගලයාට ඥානයක් ඇති වෙන අකුප්පාමේ විමුක්තියටි මගේ මේ විමුක්තිය මගේ මේ චේතෝ විමුක්තිය අකෝප්‍යයි අකම්ප්‍යයි අචලයි කියන අකුප්පාමේ විමුක්තිති මක්නිසාද භව සංයෝජන භව සංයෝජන ඔක්කොම ක්ෂය වෙලා කැඩිලා ගිහිල්ලා නිසා. ඔන්න එතකොට මේක කීපාතකින්ම බොහොම ස්ථිරකාර ප්‍රත්‍යක්ෂයක් බව මේ ගාථා වලින් දක්නුත් අපට පැහැදිලි වෙනවා. දැත්ත වශයෙන්ම මේ ගාථා දෙකතන සූත්‍රයේ ඉදිරිපත් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණ අවබෝධය පිළිබඳව වැදගත් වන ධර්ම තුනක් හැඳින්වීම වශයෙන්. ඒ ධර්ම තුන හඳුන්වලා තියෙන ඉන්ද්‍රිය නාමයේ. අනඤ්ඤාතං යසානීතින්ද්‍රිය අඤ්ඤින්ද්‍රිය අඤ්ඤාතාවින්ද්‍රිය කියන ඉන්ද්‍රිය තුන හැඳින්වීම වශයෙන් මේ ගාථා ටික ප්‍රකාශ කරලා තිබෙන්නේ අනඤ්ඤාතං යස්සාමීති ඉන්ද්‍රිය කියන වචනේත් මේ ඒතනක් තිබෙනවා මේ අඤ්ඤා කියන වචනේ. අඤ්ඤා වශයෙන් සම්පූර්ණ වශයෙන් අවබෝධ ඉතෙක් අවබෝධ නොකළ නොකලා වූ යමක් අවබෝධ කරන්නේමි යන ඒ යන ඒ එතන කියන්නේ අර කයස්මින් පඨමං ඥානං කියන එක හැඳින්වීමට එතන ගන්නේ. පළමුවෙන් ලැබෙන ක්ෂයත් ඛයස්මින් ක්ලේශක්ෂය පිළිබඳ ඥානය හඳුන්වලා තියෙන අනඤ්ඤාතඤ්ඤස්සාමි කින්දේ කියලා. ඊළඟට තතෝ අඤ්ඤා අනන්තරා කියලා ප්‍රකාශ කළේ අන්න අර අඤ්ඤේන්ද්‍රිය. ඒක ඊටාම පැහැදිලි අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤා නැමැති ඉන්ද්‍රිය. ඊළඟට අකුප්පාමේ විමුක්තිති කියලා ඒ විදිහට එන ඥානය තුන්වෙනිව කියපු ඒ ඥානය අකෝප්‍ය බව ඒ විමුක්ති ඥාන දර්ශනයයි අත් වශයෙන්ම ඒක තමයි අර අඤ්ඤාතාවින්ද්‍රිය කියලා කියන්නේ. අඤ්ඤාතාවින්ද්‍රිය කියලා කියන්නේ ඒ අඤ්ඤාව ලබාගත් ලබාගෙන සම්පූර්ණ කරගත්තු තැනැත්ත. මේ දෙක අතරේ බොහොම සියුම් වෙනසක් තිබෙන්නේ අඤ්ඤා. දැන් ඒක අපි උදාහරණයක් හැටියට ගත්තොත් බුත්තාවි පවාරිතෝ කිව්වොත් බුත්ත කියලා කියන්නේ නම් කාලා ඉවර කළ. බුත්තාවි පවාරිතෝ කිව්වහම කාලා ඉවර කළ පමණක් නෙවෙයි. ආහාර වළඳලා ඉවර කළ පමණක් නෙවෙයි. අතත් වසනවා තවත් එපා කියලා. හොඳටම ඒක ස්ථිරයි. අන්න අකෝ මගේ මේ විමුක්තිය අකෝප්‍යයි කියලා කිව්වේ අන්න අර අඤ්ඤාතාවි ඉන්ද්‍රියෙන්. ඒක එම් පිටින්ම ස්ථිරයි සම්පූර්ණයෙන්ම ඒ විමුක්ති ඥාන දර්ශනයත් තහවුරු වෙලා තිබෙනවා. ඔන්න ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ අරහත් ඵල සමාධියේ ඒකාංශයක් අපි මේ මේ ආනන්තරිය කියන වචනේ ඔස්සේ ගිහිල්ලා මේ දැක්ුවේ ඊළඟට අර රතන සූත්‍ර ගාථාවේ දක්වලා තියෙන ආකාරයට ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් මේ අසම සම අරුම පුදුම සමාධියේ නොයිකුත් තැන්වල නොයිකුත් සූත්‍ර දේශනාවල වර්ණනා කරලා තිබෙනවා යම්කිසි අහේතුවක් නිසා ඒවා පිළිබඳව අටුවාචාරින් වහන්සේලා සමහර විට නිපාත පද ගැන පිටු ගණන් දක්වුවත් ඒවා පිළිබඳව සමහර විට වචන දෙක තුනකින් අටුවාවකින් ඉවර කරලා කියනවා. අපි අන්නේ බඳු සූත්‍ර කීපයක් ඉදිරියට ගනිමු. අංගුත්තර නිකායේ ඒකාදශම නිපාතේ. ඒකාදශම නිපාතේ කියනකොට අද කෙලවර. ඒකාදශම නිපාතේ එනවා සූත්‍රයක් සන්ධ සූත්‍රය කියලා. සන්ධ. ඒ සන්ධ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සන්ධ නැමැති භික්ෂුන් වහන්සේට සංඝයා ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා එක්තරා භද්‍ර වූ ආජානීය පුරුෂයෙකු වඩන අරුම පුදුම සමාධියක් ගැන. මහා පුදුම විදිහේ සමාධියක් ඒ විස්තර කරන්නේ. ඒ සමාධියේ ලක්ෂණ මෙන්න මෙහෙමයි කියවෙන්නේ. ඒ පුද්ගලයා ඒ සමාධියේදී සෝ නේව පඨවින් නිස්සාය ජායති න ආපං නිස්සාය ජායති න තේජං නිස්සාය ජායති න වායං නිස්සාය ජායති න ආකාසානං ඡායතනං නිස්සාය ජායති න විඥානංචායතන නිස්සාය ජායති න ආකින්චඤ්ඤායතන නිස්සාය ජායති න නේව සංඥානා සංඥායතන නිස්සාය ජායති න ඉදලෝකං නිස්සාය ජායති න පටලෝ න පරලෝකං නිස්සාය ජායති යම්පි දං දිච්ඡං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේශිතං අනුවිචරිතං මනසා සම්පිනිස්සායන ජායති ජායති ච පණ එවං ඡායංච කොහොසන්ද භද්‍රං කුරිසාජානියං සයින්දා දේවා සපජාපතිකා ආරකාව නමස්සන්ති නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේ නාභිදානාම යම්පි නිස්සාය ඡායසි මේ සූත්‍රය අපි අදහස කියමු දැන් ඊළඟට මේ කියන මේ ධානයේදී මේ අබද්‍ර වූ ආජානීය ආජානීය අශ්වය කියලා කියන ඒ අශ්වයක පිළිබඳ උපමාවකටත් සම්බන්ධ කරලා මේක දක්වන්නේ ඒ උපමාදීක කතන්තර අපි කියන්නේ යන්නේ නැහැ මේ ආජානීය භද්‍ර වූ පුරුෂයා වඩන මේ පුදුම සමාධියේ කොහොමද ලක්ෂණය සෝ නේව පඨවි නිස්සාය ඡායසි එතෙම පෘථිවිය අසුරු කරගෙන ධානය වඩන්නේ නැහැ. පෘථිවි අරමුණු කරගෙනත් ධානය වඩන්නේ නැහැ. පොළොව අරමුණු කරගෙන කියලාම කියමු අපි පටවි ධාතු ආදී වශයෙන්ම නැතුව පොළොව අරමුණු කරගෙන ධානය වඩන්නේ නැහැ. ජලය අරමුණු කරගෙන ධානය වඩන්නේ නැහැ. ජින්න අරමුණු කරගෙනත් නෙවෙයි, වායු අරමුණු කරගෙනත් නෙවෙයි, වායු අරමුණු කරගෙනත් නෙවෙයි. ඊළඟට ආකාසනංචායතන අරමුණු කරගෙනත් නෙවෙයි. විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නියසඤ්ඤායතන ඒකක්වත් අරමුණු කරගෙනත් නෙවෙයි. රූප අරූප දෙකම ඉවරයි එතකොට. ඊළඟට නයිද ලෝකං නිස්සය මේ ලෝකේ මේ ලෝක පිළිබඳව සංඥා ඒක මුල් කරගෙනත් නෙවෙයි පරලෝක පිළිබඳවත් නෙවෙයි ඊළඟට ඔන්න ඔක්කොම අහුව අහුවෙන හැටියට පාඩයක් තිබෙනවා යම්පි දන් දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේෂිතං අනුවිචරිතං මනසා සම්පිනිස්සය නැජාය යම් තාක් දුටු ඇසු දැනුණ තේරුම්ගත් සිතින් තේරුම්ගත් දැනගත් ඊළඟම සිතින් පැමිණියා වූ පරිේශන වශයෙන් සොයා බැලූ විචාරා බැලූ ඒ කිසිවක් පිළිබඳවවත් නෙවෙයි මේ ධ්‍යානය වඩන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් ධ්‍යානයක් වඩන්නේ නැහැ කියලා. ඊළඟට ඒක අවධාරණය කිරීමටයි බුදුරජාණන් වහන්සේ ඊළඟ ප්‍රකාශ කරන්නේ ධායතිච පන. කෙසේ එසේද නමුත් එසේ වී නමුත් ධ්‍යානයක්ද වඩයි. ඊළඟට ඒවන් ධ්‍යානංච පන සම්ද. සම්ද ඒ බඳු ඒ ධ්‍යානය වඩන්නා වූ ඒ භද්‍ර වූ ආඥානීය පුරුෂයා වෙත අර සයින්දා දේවා සපජාපති කියන්නේ ඉන්ද්‍ර ප්‍රජාපතීන් ඇතුළු දෙවියන් ඇවිල්ලා ඈතින් ඉඳගෙනම කොයිතරම් ගෞරවයකින්ද ඈතින් ඉඳගෙනම නමස්කාර කරනවා මෙන්න මෙහෙම ගාථාවක් කියලා මොකද්ද නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේ නාභිදානාම යම් පිනිස්සාය ඡායසි නමෝ තේ පුරිසා පුරිසාජඤ්ඤ ආජානීය පුරුෂය ඔබට নমස්කාර වේවා පුරුෂෝත්තමය ඔබට নমස්කාර වේවා යම්බඳු වූ ඔබ යමක් අසුරු කොටගෙන ඥාණය වඩන්නේද එය අපි නොදන්නේ. ඉන්නේ තේනවා මේකේ අරුම්පදුන් ස්වභාවය. එතකොට ඔන්න ඔය විදිහේ ඊළඟට සම්ද ස්වාමී ඊළඟට සම්ද ස්වාමීන් වහන්සේ විමසනවා බුදුරජාණන් වහන්සේගෙන්. මේක මේ කොයි ආකාරයේ සමාධියද කතම් ජායෙන් කොයි විදිහට ඥාන වඩනකොටද මෙහෙම වෙන්නේ කියලා. ඒකට පොඩි විසඳුමක් වශයෙන් පොඩි පැහැදිලි කිරීමක් වශයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ ඒ ධානය වඩන අවස්ථාවේදී ඒ ඒ භද්‍ර වූ ආඥානේ පුරුෂයාට පටවිස්මින් පටවි සංඥා විභූතා හෝති. පෘථිවිහි පෘථිවි සංඥාව විභූත වෙලා. ඒ වචනේ කියන අපිට ටිකක් කියන්න වෙනවා පහු වෙලා. ඒ වගේම ආපස්මින් ආපෝ සංඥා විභූතා හෝති. ඔය කියාපු අර එක එක අරමුණක් පිළිබඳව අර දිගට අපිට කියා දිගටම නොකියුවට තේරුම් ගන්න පුළුවනි. ඒ ආපෝ ආදී ඒ කිසිම එකක් පිළිබඳව තිබෙන සංඥාව විභූතයි. ඒ වගේම ditta sutta mutta විඤ්ඤාත ආදී පිළිබඳවත් ඒවා පිළිබඳ සංඥාවත් විභූතයි. මේ විභූත කියන වචනය අටුවාවේ තෝරන්නේ ප්‍රකට වීම කියන අර්ථයෙන්. මෙතන හිම් පිටින්ම මේ අසූත්‍රයේ අර්ථය විකෘත වෙන විදිහේ අර්ථකථනයක් එතන තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ විභූත විභූත අවිභූත කියන පද දෙක ප්‍රකට වීම අප්‍රකට වීම කියන අර්ථවලිනුත් යෙදෙන තැන් තිබෙනවා. මක්නිසාද මේ විභව කියන වචනේ බොහොම මේ එක්තරා මහා අර්ථ පරිණාමයක් ඇති වචනයක්. නමුත් මූලික අර්ථය සූත්‍රවල නිතර හමු වෙනවා. දැන් භව විභව කිව්වහම පැවැත්මක් විනාශයක්, පැවැත්මක් නැතිවීමක්. එතකොට මෙතන ගන්න තියෙන්නේ අර ප්‍රකට වීම අර්ථය නෙවෙයි නැතිවීම අර්ථය. නැති වුණා කියන අදහසයි මෙතෙන්ට ගැලපෙන්නේ. ඒ බව වැඩියත් පැහැදිලි වෙනවා සූත්‍රයේ මුල් කොටසේ දිගටම තියෙන නකාර. නේව පටවින් ඉස්සාජායති, නාපං ඉස්සාජායති ඔය ආදි වශයෙන් අර කියාපු අර එක සංඥාවක් නැති බව ප්‍රකාශ වෙන්නේ. ඒවා ප්‍රකට බවක් නෙවෙයි. නමුත් මේ මේ සූත්‍රය පිළිබඳව අර්ථය පිළිබඳ නොදැකීමකින් දෝ අටුවාව අර ප්‍රකට වීම කියන අර්ථය මෙතන දීලා තියෙනවා. තවදුරටත් අපි මේ ගැන විස්තර කෙනෙකුට සැකයක් උපදිනවා නම් අර සූත්‍රවල විභූත කියන වචනේ ඇත්ත වශයෙන්ම නැති වූ, පහ වූ, ඉක්ම ගියා වූ කියන අර්ථයෙන් යෙදලා තිබෙන බවට අපිට සාධක දක්වන්න පුළුවනි. කලින් අවස්ථාව අර කලහ විවාද සූත්‍රයෙන් අපි ගාථා පෙන්වන කොටත් ගාථා ප්‍රකාශ කරන කොටත් ගාථාවක කියුණා එක ගාථාවක කියුණා කිස්මින් විභූතේ නපුසන්ති භස්ස කුමක් නැති වූ කල්හිද ස්පර්ශයෝ ස්පර්ශ නොකරන්නේ ඊළඟට ඒකට පිළිතුරු වශයෙන් ඊළඟ ගාථාව කියුණා රූපේ විභූතේ නපුසන්ති භස්ස රූපේ නැති වූ කල්හි ස්පර්ශයෝ ස්පර්ශ නොකරත් එතනත් විභූත කියන එක ඇදලා තිබෙන්නේ නැති වූ කියන එක තවත් ඊටත් වඩා පැහැදිලි සාධකයක් තිබෙනවා අර සුත්තනි පාඨේ පාරායන වගේ පෝසාලමානව පුච්චා වෙන ගාථාපදයක් තීරීම් කිරීමේදී චූල නිද්දේශයම අටුවාව නිතර උපකාර කරගන්නා චූල නිද්දේශයම ඒ ගාථාවේ ඒ ගාථාවේ සඳහන් වෙන විභූත රූප සංඤ්ඤස්ස විභූත රූප සංඤ්ඤස්ස කියන පදේ විග්‍රහ කිරීමේදී එතන විභූත කියන පදය තෝරන්නේ විගතා අතික්කන්තා සමතික්කන්තා වීතිවත්ත ආදී පදවලින් විගතා කියන්නේ පහ වූ පහ වූ ඉක්ම ගියා වූ හොඳින්ම ඉක්ම ගියා වූ ඒ වගේම නොපවතින කියන ආදහස දෙන විදිහටයි තෝරන්නේ. ඉනුත් අපිට පේනවා මෙතෙන්ද විභූත කියන වචنين ගන්න තියෙන්නේ අර කියාපු එකම සංඥාවක් අර සමාධියේ නෑ. ඉතින් අපිට පේනින්නේ මේක මහා අමු අමුතුම විදිහේ සමාධියක්. ලෝකයා සාමාන්‍යයෙන් සමාධියකට ධානයකට අරමුණු කරගන්න කිසිම අරමුණක් මේ සමාධිය තුල නැති බවයි. මේ අරූපදුන සමාධිය ගැන බුදුරජාණන් වහන්සේ දෙනුත් අනිකුත් සංඝයා වහන්සේලාගෙනුත් විටින් විට සම්යම් අවස්ථාවල විමසූ තැන් ඒ සූත්‍ර දේශනාවල කොටිකුත් හමු වෙනවා. බොහෝ විට ආනන්ද ස්වාමීන් වහන්සේමත් ඒ ප්‍රශ්න ඉදිරිපත් කළා තිබෙනවා. ඒ විදිහේ එක තැනක් තිබෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ අංගුත්තර නිකායේ ඒකාදශම නිපාතේම එන සූත්‍රයක ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ධ්‍යානය ගැන විමසන්නේ හරියට මෙන්න මෙහෙම සිංහල කවි අපි නැඟුවොත් මේ මුල් පාඨය ශ්‍රියානුකෝ භන්තේ වික්කුණෝ තථාරූපෝ සමාධිපටිලාභෝ ස්වාමීනි භික්ෂුවකට මෙහෙමත් මෙහෙමත් සමාධිපටිලාභයක් තිබිය හැකි මෙහෙමත් සමාධි ලැබීමක් තිබිය හැකි. ඒක පුදුමේ අරුම් පුදුම බවහඟවන විදියට ප්‍රශ්නය කරන්නේ. සියානුකෝ භන්තේ තථාරූපෝ සමාධිපටිලාභෝ යථා කියලා ඒ විදිහට පටන් ගන්නවා. බුදු ස්වාමීනි භික්ෂුවකට මෙහෙමත් සමාධි ලැබීමක් තිබිය හැකද? කෙබඳුද යථා නේව පටවියං නේව නේව පටවියං පටවි සංඤීන ආපස්මින් ආපෝ සංඤීන තේජස්මින් තේජෝ සංඤීන වායස්මින් වායෝ සංඤීන ආකාසානංචායතනේ ආකාසානංචායතන සංඤීන විඥානංචායතන විඥානංචායතන සංඤීන ආකින්චඤ්ඤායතන ආකින්චඤ්ඤායතන සංඤීන නේව සංඥානා සංඥායතන නේව සංඥානා සංඥායතන සංඤී න ඉද ලෝකයේ ඉද ලෝක සංඤීන පරලෝකේන පරලෝක සංඤී යම්පි දන් දිත්තං සුතං මුතං විඤ්ඤාතං පස්සං පරියේෂිතං අනුවිචරිතං මනසා තත්‍රාපින සංඤී සංඤීයස්ස සංඤීච්ච පනස්ස ඒ කියන්නේ මෙන්න මෙහෙම සමාධි ලැබියක් තිබිය හැකිද? ඒ කියන්නේ කලින් අසාපු කාරණයක් පැහැදිලි කර ගැනීමට අහන්න වගේ. ඒ භික්ෂුවට පෘථිවියේ පෘථිවි සංඥාවක් නැහැ. ජලෙහි ජල සංඥාවක් නැහැ. ওই විදිහට අර දැන් හිතා ගන්න පුළුවන් අනිත් ඒවා පිළිබඳවත් එහෙමයි. නමුත් අදටි කියවෙනවා නමුත් සංඤීත 50 එසේද වුවත් අර කියන කිසිම සංඥාවක් නැතත් සංඤීත වෙයි. අර ඉස්සෙල්ලා කියවුණා ඒ විදිහම පාඩයක් නියව පටවිනිස්සා ජායති කියලා. නමුත් ඉවර උනේ අවධාරණාත්මක විදිහින් ජායති චපන. එහෙම වුණා ධානය කරනවා. දැන් මෙතන කියවෙන්නේ ඒ වගේම සංඥාවකුත් තියෙනවා. සංඥා අර කිසිම සංඥාවක් ගත්තේ නැති වුණාට සංඤීද වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට පිළිතුරු දෙන්නේ එහෙම තිබෙන්න පුළුවන් ආනන්ද කියලා. සියානු සියා ආනන්ද. එහෙම එහෙම සමාධියකුත් තිබෙන්න පුළුවන් කියලා බුදු පියාණන් වහන්සේ ඒක ස්ථිර කරනවා. ඊළඟට අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ කොහොමද ඒක වෙන්නේ කියලා. කොහොමද එහෙම තියෙන්න පුළුවන් කියලා. තවදුරටත් අහනවා. අන්න එතකොට බුදු ප්‍රජානන් වහන්සේ ප්‍රකාශ කරනවා ඉදානන්ද වික්කු එවං සංඤී හොති. ඒතං සම්සං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ සන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණංති. එවං සංඤී කියලා විදිහට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ මෙහිලා ආනන්ද යම්කිසි භික්ෂුවක් මෙන්න මේ බඳු සංඥාවක් ඇති කරගන්න ඇතිව තිනවා. මොකද්ද? ඒතං සම්සං ඒතං අපි අපි මේ මාතෘ කර කා කරගන්න මාතෘකා වශයෙන් ඉදිරිපත් කරන පාඨය එතෙන්දී ඉදිරිපත් කරන්නේ. ඒ සංසන්තම් මෙහෙම ශාන්තිය මෙහෙම ප්‍රණීතිය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු මුපදීන අධහැරීම දැමීම තණ්හාව ක්ෂය කිරීම වැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය ඔන්න ඕකයි සංඥාව එතකොට ඊළඟට ඕක ප්‍රකාශ කළාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒකට ඒක අනුමත කළා හොඳට අනුමෝදන් වුණා සතුටු ප්‍රකාශ කළ නමුත් ඊළඟට ගියා තවදුරටත් පරිඋත් ස්වාමීන් වහන්සේ ළඟටත් ගිහිල්ලා අර ප්‍රශ්නයම විමසුවා බුදුරජාන් වහන්සේ ළඟට ගිය බවක් කියන්නේ නැතුව සරියුත් ස්වාමීන් වහන්සේ හරියටම වචනෙන් වචන ගැලපෙන ආකාරයට ඒ විදිහටම පිළිතුරු දුන්නා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ එක්තරා විදිහේ ප්‍රීති වාක්‍යයක් වැනි ප්‍රකාශනයක් කළා. අච්චරියං ආවුසෝ අබ්බුතං ආවුසෝ යත්‍රහි නාම සත්තුච සාවකස්සච අත්තේන අත්තං යංජනේන ව්‍යංජනං සංසන්දිස්සති කමිස්සති නවිග්ගහිස්සති යදිදං අග්ගපදස්මි ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රීති වාක්‍ය ඒ පරිවර්තනය අපි ගත්තොත් මෙහෙමයි අච්චරියන් ආවුසෝ අබ්බුතං ආවුසෝ. එවත්නි ඒ සරියුත් සානස්තය ප්‍රකාශ කරන්නේ එවත්නි මේක ආශ්චර්ය කාරණයක් මේක අద్భుත කාරණයක් කුමක්ද යම් කරුණක් පිළිබඳව ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ප්‍රකාශන අර්ථයෙන් අර්ථය ව්‍යංජනයෙන් ව්‍යංජනය සම වෙනවා සංසාර සංසන්දනය වෙනවා හොඳට සැසඳෙනවා සම වෙනවා එකිනෙක විරුද්ධ වෙන්නේ නැහැ කුමක් පිළිබඳවද යදිනම් අග්‍රපදස් අග්‍රපදය නිර්වාණය පිළිබඳව දැන් එතකොට අපිට හොඳටම පැහැදිලි මේ කියන මේ සමාධිය මේක මේ අරහත් ඵල සමාධියයි. නිවන් සමාධිය මේක එසේ මෙසේ දෙයක් නෙමෙයි සුළුපටු දෙයක් නෙවෙයි. එතකොට මේ සමාධිය ගැනම අපි තව තව දුරට මේ සූත්‍ර රාශියක් තිබෙනවා. අපි ඒක ඔක්කොම ගන්නව නෙමෙයි. නමුත් වැදගත් හැටියට සැලකෙන කීපයක් ඉදිරියට ගන්නවා. තවත් අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයම වෙනත් ආකාරයකින් විමසනවා. ඒත් ඒ අංගුත්තර නිකායේ ඒකාදශම සූත්‍රයේන සූත්‍රයකයි සියානුකෝ බන්තේ වික්ඛුනෝ තථාරූපෝ සමාධිපටිලාභෝ යථා න චක්ඛුම් මනසිකරේයන රූපං මනසිකරේයන සෝතං මනසිකරේයන සද්දං මනසිකරේයන ඝාණං මනසිකරේයන ගන්ධං මනසිකරේයන ජීවං මනසිකරේයන රසං මනසිකරේය න කායං මනසිකරේයන පුට්ටබ්බං මනසිකරේය නයි දල න ආකාසානංචායතනං මනසිකරියන විඥානංචායතනං මනසිකරියන අකින්චඤ්ඤායතනං මනසිකරියන නීව සංඥා සංඥායතනං මනසිකරිය නෛදලෝකං මනසිකරියන පරලෝකං මනසිකරිය යම්පිදං දික්ඛං සුතං මුත්තං විඤ්ඤාතං පත්තං පරිහිසිතං අනුවිචරිතං මනසා සම්පින මනසිකරිය මනසිච්ච පනකරිය ස්වාමීනි මෙහෙමත් සමාධියක් තිබෙන්නේ නැහැ කියද භික්ෂුවකට කෙබඳුද මෙතන වෙනස් වෙන්නේ අර මානසිකරයේ වචනයයි එයා ඒ වගේම මුලින් එන පද කීපෙක යම් කිසි වෙනසක් තියෙනවා න චක්කුම් මානසිකරේ ඇස මෙනෙහි කරන්නේත් නැහැ රූපය මෙනෙහි කරන්නේත් නැහැ කන මෙනෙහි කරන්නේත් නැහැ ශබ්දය මෙනෙහි කරන්නේත් නැහැ නැහැ මෙනෙහි කරන්නේත් නැහැ ගන්ධ සුවඳ මෙනෙහි කරන්නේත් නැහැ දිව මෙනෙහි කරන්නේත් නැහැ රස මෙනෙහි කරන්නේත් නැහැ කය මෙනෙහි කරන්නේත් නැහැ පොට්ටබ්බය මෙනෙහි කරන්නේත් නැහැ ආකාසානංචාදන විඥානංචාදන අකින්චඤ්ඤාදන ඒව සංඥානාසඤ්ඤ ඒක එකක්වත් මෙනෙහි කරන්නේ නැහැ. මිලෝ මෙනෙහි කරන්නේ නැහැ. පරලෝ මෙනෙහි කරන්නේ නැහැ. අර දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්ත පරිීසිත අනිච්චරිතම් මනසා කියාපු ඒ සියල්ලම ඒ කිසිවක්ම මෙනෙහි කරන්නේ නැහැ. නමුත් මෙනෙහි කිරීමකුත් කරනවා. එතකොටත් බුදු පියාණන් වහන්සේ ස්ථිර වශයෙන් ප්‍රකාශ කරනවා එහෙම තිබිය හැකියි. ඊළඟට අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ කොහොමද එහෙම තිබෙන්නේ කියලා. එතකොට තමයි එතකොට නැවතත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න ඉදානන්ද වික්කු මෙන්න මෙහෙම සංඥාවක් මෙහෙම මානසිකාරයක් දැන් වික්කුවකට තිබෙනවා. මොකද්ද? ඒතං සන්තං ඒතං පණීතං. අර නිවන පිළිබඳ කාරණයයි. මෙහෙම ශාන්තිය මේ ප්‍රණීතිය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම ආදී වශයෙන් ඒ පාඨයම නැවතත් ප්‍රකාශ කරනවා. දැන් එතකොට අපිට මේ ඉදිරිපත් වුණු සාධකානුව මේක හොඳ අවස්ථාවක් අපි අර කලින් කලහ මීට දේශනා කීපයකට උඩදී කලහ විවාද සූත්‍රයේ එන මහා පුදුම විදියේ අමුතු විදියේ ගාථාවක් තේරුම් ගැනීමට සුළු ඉඟියක් විතරක් දීලා උපමාවකින් සුළු ඉඟියක් විතරක් දීලා අපි ඉස්සරහට තල්ලු කළා තේරුම් නොකළ. දැන් අන්න ඒක තේරුම් ගන්න සුදුසු සූත්‍ර ප්‍රදේශවලට අපි මේ අවිල්ලා තියෙන්නේ. මොකද්ද ඒ ගාථාව? න සංඤ සංඤීන විසඤ්ඤ සංඤීනෝපි අසංඤීන විභූත සංඤී එවං සමේතස විභෝති රූපං සංඥා නිදානාහි පపంచ සංඛා න සංඤ සංඤීන විසඤ්ඤ සංඤී කියන අර්ථය සාමාන්‍ය වශයෙන් ආයි සැලකුවොත් සාමාන්‍ය ලෝකයා හිතන්නේ කෙනෙක් සංඥාව ඇතිව සිටින්න ඕන කියලා ඒ යම්කිසි සංඥාවකින් යුක්තව සිටිය යුතුයි කියලා හිතනවා නම් මේ කියන තැනැත්තා න සංඥ සංඤී. ඒ බඳුයේ සංඥාවෙන් සංඤී වුණු පුද්ගලයෙකුත් නෙවෙයි. න විසඤ්ඤ සංඤී. ඊළඟට අහන්න පුළුවන් එහෙනම් ක්ලාන්ත වෙලාද විසඤ්ඤ වෙලාද? එහෙමත් නෙවෙයි. න විසඤ්ඤ සංඤී. ඊළඟට අහන්න පුළුවන් එහෙනම් සංඥාව කොහෙත්ම නැද්ද? ඔය අසඤ්ඤ තලයේ වගේ. ඒකත් නෙවෙයි. න අසඤ්ඤ නෝපි අසඤ්ඤී. එහෙම ඊළඟට අහන්න පුළුවන් එහෙනම් සංඥාව ඉක්මවලාද? ඒක නැති කළාද? විනාශ කළාද? විභූත සංඥා. එහෙමත් නෙවෙයි. න විභූත සංඥා. ඒවං සමේතස්ස විභෝති රූපං අන්නේ බඳු. ඉබඳු තත්වයකින් සමන්විත වූවටයි රූපය නැති වෙලා නැති වෙන්නේ. මක්නිසාද අවසාන පදයෙන් කියවෙන්නේ සංඥා නිදානාහි පపంచ සංඛා. ප්‍රපංච සංඛාවන් අපි ඒව ගැන කලින් විස්තර කරලා තියෙනවා. ප්‍රපංච සංඛාවන් සංඥාව නිදාන කොට ඇති හේිනි. ඇති නිසායි. දැන් එතකොට මේ මේ ප්‍රකාශ කළ මෙතෙක් මේ ඉදිරිපත් කළ මේ සූත්‍ර වලින් කියවෙන්නේ මෙන්න මේ විදිහේ தත්ත්වයක්. අපි ඒකට කෙටියෙන් සැලකුවොත් අර මේ සූත්‍ර වල සඳහන් වුණු අවධාරණාත්මක පාඩේන්ම පාඩියම එකට නිදසුන්. අර මුල් මුල්ම සූත්‍රයේ කියුණා අර එක එකක් පිළිබඳවත් න ජායති න ජායති කියාගෙන ගිහිල්ලා අන්ති අන්තිමට කියවෙනවා ජායති චපන සම්පිනිස්සායන ඥායති හොම කියලා අන්තිමට ඥායති චපන එසේද වුවත් ඥානයකුත් වඩනවා ඊළඟට අර සංඥා ගැනත් කියුණා න පටවින් නිස් පටනේව පටවියන් පටවි සංඤී ওই විදිහට කියාගෙන ගිහිල්ලා අන්තිමට තත්‍රා තත්‍රා බින සංඤී සංඤීච 50 අන්තිමට කියන සංඤීච 50 නමුත් සංඤීද වෙනවා ඊළඟට අර මානසිකාර ගැන මෙනෙහි කිරීම ගැන කියාපු එකෙත් ඒ විදිහ තමයි මානසික පණ කරේ මෙනෙහිද කරනවා ඔන්න ඔයින් අපිට තේරෙනවා එතකොට මේ මෙතන නසඤ්ඤ සංඤී විසඤ්ඤ සංඤී ආදී වශයෙන් දැක් වූ මේ අවස්ථාව මහා ගැටලු විදියට පෙනෙන පරස්පර විරෝධී වගේ අවස්ථාව තෝරගන්න ඕනේ ඔන්න ඔය අරහත් ඵල සමාධිය ආශ්‍රේනොයි. එතකොට මෙතන මේ කියවිලා තිබෙන්නේ අරහත් ඵල සමාධියයි අර කලහ විවාද සූත්‍රය අර ගාථාවෙන් ප්‍රකාශ වෙලා තිබෙන්නේ. ඒක අපිට නිසකම වගේ හිතා ගන්න පුළුවන් එතකොට. ඒක නිසාම තමයි අර අවසාන පදේ පపంచ සංඛා කියලා කියන මේ ගැඹුරු අර්ථවත් ප්‍රපංච ප්‍රපංචයෙන් ඇති කරගන්නා ලෝක ප්‍රඥප්ති. ඒවා සංඥාවන් නිදාන කොටයි. සංඥාවන් මුල් කරගෙනයි ඒවා ඇති වෙන්නේ. ඒක නිසා තමයි මේ සංඥාව සමතික්‍රමණය කරන්න ඕනේ. අපි අර ප්‍රකාශ කළේ සලායතන ය සලායතනින් නිදෙන්න ඕන, පස්සෙන් නිදෙන්න ඕන ආදී වශයෙන් ප්‍රකාශ කළෙත් ඒකයි. මේ පපංච සංඛා ප්‍රහාණය සැලසෙනවා මෙන්න මේ කියාපු අවස්ථාවේදී. එතකොට මෙන්න මේ විදිහට අර ඒ ඒ ඡේදාශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවනි මේ අරහත් ඵල සමාධිය ඇති වැදගත්කම. මේක මේ බුදුරජාණන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් වර්ණනා කරලා තිබෙන බව මෙන්න මේ සූත්‍ර වලිනුත් අපට පැහැදිලි වුණා. දැන් මේ විශේෂයෙන්ම දැන් මෙතන කියන නසඤ්ඤ සංඤී නවිසඤ්ඤ සංඤී ආදී ගාථාවෙන් අපි ඒකේ මුල් පද දෙක කලින් අවස්ථාවක පොඩි නිදසුනකින් විතරයි අපි අර සිනමා උපමාවෙන්මයි අපි යන්තම් තීරුම් කරන්න උත්සාහ කළේ. ඒ කියන්නේ අර සිනමා දර්ශනයේ නරම නරඹමින් සිටින අවස්ථාවේදී පිටිගමම්ම අර ආලෝකයක් සම්පූර්ණයෙන්ම ශාලාව ආලෝක වුණාම අර තැනැත්තාට අර ඇතුළත සිදුවෙන වෙනස් වීම නිසා කෙනෙක් ඇසුවොත් මේ තැනැත්තා දැන් මේ තැනත්තා මේ චිත්‍රපටි බලනවාද කියලා අන්න එතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මක් නිසාද අර චිත්‍රපටි සංඥාව ඕකෙරින් ඈත් වෙලා දැන්. ඒ සංඥාව නැහැ. ඊළඟට විසඤ්ඤ වෙලත් නැහැ. ඊළඟට ඒ කොහෙත්ම සංඥාව නැතුවෙත් නැහැ. නැති කළත් නැහැ. මහා පුදුම විදිහේ තත්ත්වයක් තිබෙන්නේ. ඒ තැනත් ඇත්ත වශයෙන් බලාගෙන සිටින්නේ එක්තරා විදිහක හිස් බැල්මකින්. අන්නේ විදිහේ හිස් බැල්මක් ප්‍රකාශ කරන ගාථාවක් තමයි මෙතන. මේ රහතන් වහන්සේ මේ සලායතන නිරෝධයෙන් අර ප්‍රඥා ප්‍රභාව මතුවෙලා අර විදියට ලෝකයේ ඒ සියලුම උපදීන් ශූන්‍ය බව වටහා ගත්තාම ඒ බැල්ම, ඒ අරහත් ඵල සමාධියේ තිබෙන ඒ බැල්ම ඒක හිස් බැල්මක්. අර අර සිනමා දර්ශනය බලාගෙන ඉන්න පුද්ගලයාගේ වගේ ඒක ඒක සංඥාවයි කියලා කියන්නත් බෑ විසඤ්ඤය කියලා කියන්නත් බෑ අසඤ්ඤය කියලා කියන්න බෑ විභූත සංඥා කියලා කියන්න බෑ අන්න ඒබඳු අවස්ථාවේදී තමයි වෙන එකක් තමයි මේ රූපකය පවායට යනවා අත රූප අරූපාච සුඛ දුක්ඛා විමුච්ඡති කියලා අර කලින් දවසේ උදාන ගාථාවේ බාහ්‍ය සූත්‍ර උදාන ගාථාවේදී අපට හමු වුණ ඒවා තවදුරටත් පැහැදිලි වෙන මේක මේ මේ මේ විස්තර වලින් අර උපදීන ආදී අතහැරීම නිසා වෙන එකක් තමයි මේ කය මේ රූපාරූප ඒ සියල්ලම නැති වෙනවා ඒ වගේම සැප දුක් පවා නැති වෙනවා ස්පර්ශ නිරෝධය නිවන අවේදිත සුඛයක් කියලා කියන්නේ තොන් ඕක නිසා එතකොට දැන් අපි අර ඒ හිස්ම හිස් බැල්ම ගැන හිස් බැල්ම සමහර විට මේ කතා කරන්නත් දෙයක් නෙවෙයි කියලා හිතන්න පුළුවන් නමුත් ඒක ගැන තමයි හුඟක් කියන්න වෙන්නේ හිස් බැල් හිස් බැල්මෙන් බලා ඉන්න කෙනෙක් කුමක් දිහාද බලාගෙන ඉන්නේ එහෙම ඇහුවොත් අපි මොකද්ද කියන්නේ? හිස් බැල්ම හිස් බැල්ම ඇත්ත වශයෙන්ම කොතනකවත් පිහිටලා නැහැ. අපපතිත්තක්. ඒකේ පැවැත්මක් නැහැ. අපවත්තක්. ඒකට අරමුණක් නැහැ. කොතනකවත් හිටලා නැහැ. අරමුණක් නැහැ. අපපතිත්තං අපවත්තං අනාරම්මන. එතකොට දැන් මේ වචන කියනකොට සමහරුන්ට සමහර විට සිහින්න පුළුවන් ඔය නිබ්බාන කියන ඔය ලොකුවට මේ මේ තර්ක විතර්ක වලට හේතු වන සූත්‍ර. මේ මේ රහතන් වහන්සේගේ අර බැල්ම හිස් බැල්මක් වන්නේමක් නිසාද අනිමිත්ත අපන්හිත ශුන්්‍යත කියන විමුක්ක මෙන්න මේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම ඉහළම කෙලවරටම දියුණු කිරීමෙන් ලෝකේ අර මේක අරමුණ විනිවිද දකින බැල්මකින් දැන් බලාගෙන ඉන්නේ රහතන් වහන්සේලා. කොතනකද බලාගෙන ඉන්නේ කියලා කියන්න බැරි ඒකයි. අරමුණේ Nirodhe දකින අරමුණ විනිවිද දකින බැල්මකින් හරියට අර සිනමාවේ අර ඊට පස්සේ බලාගෙන ඉන්න හිස් බැලන බලන පුද්ගලයාට චිත්‍රපටියක් එකතු වෙන්නේ නැහැ. මක් නිසාද? අර සංස්කාර සමනය වෙලා චිත්‍ර සිනමා සංස්කාර සමනය වෙලා සිනමා උපදීන් අතහැරිලා ගිහිල්ලා සිනමාව පිළිබඳ තණ්හාව ක්ෂය වෙලා ගිහිල්ලා සිනමාව පිළිබඳ ඒ විරාගය ඇති වෙලා සිනමාව නතර වෙලා ඊළඟට නිවිලා ඇතුළ නිවිලා අන්න ඒක නිසා තමයි අර හිස් බැල්මකින් බලාගෙන ඒක අනුසාරින් අපිට හිතා ගන්න පුළුවනි ඇත්ත වශයෙන්ම මේ යෝගී යෝගී යෝගාවචරයන් මහන්සිලා ආරම්භ කරන්නේ සංස්කාර වලින් ඒක නිසාම තමයි සබ්බ සංඛාර සමත කියලා කියන්නේ. මුලට දාලා තියෙන්නේ ඒකයි. ඒකට සංස්කාර වලින්මයි පටන් ගන්නේ සංස්කාර වල උදේ සමුදේ පක්ෂය ඇතහැරලා නිරෝධ පක්ෂය බලන්න පටන් ගන්නවා. මේ සංස්කාර නිරෝධයේ කෙලවරම තමයි නිවන කියලා කියන්නේ. ඒක තමයි නිරෝධ කියන වචනය සමහර විට කෙලින්ම නිවනට යොදලා තියෙන්නේ. එතකොට මෙතන කියන මේ පද සමූහය සාමාන්‍යයෙන් දැන් දැන් මෙතන කියුණ නිසා මේ සූත්‍රවල නිවන අරමුණු කරගන්නවා කියලා කෙනෙක් හිතන්න පුළුවන් මේකත් හරියට අර ඕලාරික අරමුණක් කියලා. දැන් ඇත්ත වශයෙන් ඒකයි වෙලා තිබෙන්නේ. නමුත් මේ අර ඒතං සන්තං ඒතං පණිතං ආදී පාඨයක් සංඥාව හැටියට මානසිකාරයේ හැටියට ධානය හැටියට යොදාගෙන තිනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඒක හරි ඒක හරියට අර අපි මේ දේශනාවලදී හැමදාම කරන මේ ඒතං සම්සම්පණීතං සජ්ජායනා වගේ එකක් නෙවෙයි. අපි එකෙන් හිතන්න අරගෙන අරහත් ඵල සමාධියේදී රහතන් වහන්සේලා වෙන මුකුත් කියන්නේ නැතුව ඒතං සම්තං ඒතං පණීතං කිය කිය දිගට ඉන්නවා කියලා. එහෙම නෙවෙයි මේක. මේක Taman ලැබූ අර ප්‍රඥා ආලෝකයෙන් ලැබූ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම පිළිබඳ ප්‍රත්‍යක්ෂයට සියලු උපදීන් අතහැරීම මේ ශරීරයත් ඇතුළු මේ සම්පූර්ණ පංචස්කන්ධය අතහැරීම පිළිබඳ ප්‍රත්‍යක්ෂයට සංහාව ක්ෂය කිරීම පිළිබඳ ප්‍රත්‍යක්ෂයට විරාගයට නිරෝධයට නිවීමට ඒකට සිත පමුණවා ගන්න බවයි එතනින් කියවෙන්නේ. ඒ නිවන් අරමුණු කරගන්නවා කියලා කියන්නේ ඒකයි. නිරෝධය අරමුණු කිරීම. මේක මහා මාර්යා මාර්යාට අල්ලගන්න බැරි විදිහේ මහා පුදුම සත්‍යයක් මේක. ඒක නිසා තමයි අර නන්දිය තීර ගාථාවේ. තීර ගාථාවේ හොඳ ගාථාවක් නන්දිය ස්වාමින් වහන්සේ එකම ගාථාව එතන කියවෙන්නේ. ඒක කිනිපාතේ. ඕභාස ජාතං ඵලගං චිත්තං යස්ස අභින්නසෝ තාදිසං භික්ඛුන් ආසජ්ජ අන්න දුක්ඛං නිගච්ඡති යම්කිසි භික්ෂුවකගේ සිත නිතරම ඕභාසජාතද ආලෝකමත්ද ඵලගං ඵලගං කියලා කියන්නේ අරහත් ඵලයට ගිහිල්ලා නිතරම අරහත් ඵලයේ සමාධියම වැඩ සිටිනවද තාදිසං භික්ඛුන් ආසජ්ජ එවන්දු භික්ෂුවකට විරුද්ධකම් කරන්න ගිහිල්ලා අන්න දුක්ඛං නිගච්ඡති කන්න කියලා කියන්නේ මායя කලුවා ඔබ අමාරුවට වැටේ කියන එකයි දුක්ඛ නිගච්ඡති මායයටවත් සොයාගන්න බැරි තත්ත්වයක් දෙවියන්ට බ්‍රහ්මීන්ටවත් සොයාගන්න බෑ අරමුණ මායයට කොහෙත්ම බෑ ඕක නිසා තමයි මාරසේතම් පමෝහණං කියලා ප්‍රකාශ කළේ මේ ඔක්කොම අරහත් ඵල සමාධියේ තියෙන ආශ්චර්ය අනිමිත්ත අපණිත ශුන්්‍යත කියන මේ විමුක්ඛ වල තියෙන ආශ්චර්යමත් ස්වභාවය එතකොට මේන් අපිට පේනවා අර නිමිත්තක් නැති අරමුණක් නැති, පිහිටීමක් නැති, ප්‍රයත්නක් නැති මේ අරහත් ඵල සමාධිය ගැනයි ඔය නසඤ්ඤ සංඤා ආදී වශයෙන් දැක්ුවේ. ඒක අර රහතන් වහන්සේලාගේ හිස් බැල්ම. මේ හිස් බැල්ම සමාවිත දැන් මේක අප වෙනත් විදියකට තේරුම් කරනවා නම් සාමාන්‍යයෙන් බැල්මක්, කෙනෙකුගේ බැල්මක් ගිහිල්ලා පතිත වෙන තැනක් අරමුණක් තිබෙනවා. නමුත් මේක ඒ විදිහට කල්පනා කරලා බලනවා නම් ඇත්ත වශයෙන්ම හරියට කියන්න පුළුවන් මේ චිතිජයක් නැති දර්ශනපතයක් කියලා. සාමාන්‍යයෙන් දර්ශනපතේ කෙලවර තිබෙන්නේ චිතිජයයි. දැන් මුහුදක් ළඟට ගිහිල්ලා බලනකොට තැනිතලාවක් ළඟ ගිහිල්ලා බලනකොට ආසත් පොළොවක් එකතු වෙන තැන තමයි ක්ෂිතිජය කියලා කියන්නේ. ලෝකයා සංගේ දර්ශනපතිය සාමාන්‍යයෙන් හැමතිස්සෙම ක්ෂිතිජයක් කියනවා. රහතන් වහන්සේගේ මේ දර්ශනපතියේ ක්ෂිතිජයක් නැහැ. ඒක නිසා තමයි අනන්තං කියන්නේ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපපං. අන්නේ බඳු වූ මේ හිස් බැල්ම අන්නේ බඳු වූ අනන්ත සංඥාවක්. ඉතින් මේකේ ඉන්නකොට මේකට සංඤී කියන්නත් බෑ ලෝක සංඥාවෙන්. ඒක විසඤ්ඤී කියලා කියන්නත් බෑ අසඤ්ඤී කියලා කියන්නත් බෑ නියම සංඤී කියන්නත් බෑ දැන් මේ මේ අපි ප්‍රකාශ කළ කාරණාවලන තව දුරටත් එළිය වැටෙන ඒ වගේම ඒ ඒ තෝරන්න බලාපොරොත්තු වෙන යම් සූත්‍ර කොටසක් තියෙනවා නම් ඒවටත් එළිය වැටෙන විදිහේ ගාථා දෙකක් අපි ඉදිරියට ගනිමු ධම්මපදයේ අරහන්ත වග්ගයේන වටිනා ගාථා දෙකක් ජේසං සම්නිච්චයෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජනා ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ ආකාශේව සකුන්තානං ගති තේසං දුරන්නයා ඊළඟ ගාථාව යස්සාස යස්සාසවා පරික්ඛීනා ආහාරයේ අනිසිතෝ ශුඤ්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස යස්ස ගෝචරෝ ආකාසේව සකුන්තානං පදං තස්ස දුරන්නය බොහෝ දුරට එක සමාන ගාථා දෙකක් මුල් ගාථාවේ කියවෙන්නේ යේසං සම්නිච්චයෝ නත්ථි යේ පරිඤ්ඤාත භෝජනා මේ ගාථා දෙකටම නිදාන වශයෙන් දැක්වෙන්නේ ඒක නිදාන කතාව අපි 아무තුන් කියන්නේ නැහැ නිදාන වශයෙන් දැක්වෙන්නේ ඊටාම සුලභ සිද්ධියක් මේ ආහාර වැඩිපුරම යහක යන විදිහට රැස් කිරීම ගැන ආදී පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් මේකෙන් බුදුරජාණන් වහන්සේ මතු කරන ධර්මයේ ඊටාම ගැඹුරු දෙයක්. යේසං සම්නිච්චයෝනත්ති මේ කියන්නේ රහතන් වහන්සේලාට යේසං කියලා කියන්නේ දැන් යම් රහතන් වහන්සේලාට සම්නිච්චයෝනත්ති රැස් කිරීමක් නැද්ද? මෙතන රැස් කිරීම කියලා කියන්නේ බඩු බාහිර ආදී ආහාර රැස් කිරීමක් නෙවෙයි. ඒක පැත්තකින් කියනකොට කර්ම රැස් කිරීමක් කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් උපදී. උපදී උපාදාන රැස් කිරීමක්. උපචය සම්නිච්චයක් නැහැ. යේසං සම්නිච්චයෝනති යේ පරිඥාත භෝජන ඒකත් සීමිත අර්ථයකින් සැලකුවොත් භෝජනය හොඳට අවබෝධ කරගෙන තිබෙනවා ඒ භෝජනය කියන කෙනෙකුට ආහාර කියන අර්ථය ගත්තොත් වඩාත් පුළුල් සතර සතර ආකාරයෙන්ම ආහාර කබලින්කාර ආහාර පස්ස මනෝ සංචේතන විඥාන කියලා කියන ඒ ආහාරයන් පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගෙන තිබෙනවා යේ පරිඥාත භෝජන ශුඤ්‍යතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යේස ගෝචරෝ මේ යම්බඳුයේ රහතන් වහන්සේලාගේ ගොදුරු බිම නියම ගොදුරු බිම කුමක්ද? ශුන්්‍යත අනිමිත්ත. ශුන්්‍යතයත් අනිමිත්‍යයි. ආකාශේව සකුන්තානං ගති තේසං දුරන්නය. ඔවුන්ගේ ගතිය ආසේ කුරුල්ලන්ගේ ගිය පාර වගේ සොයා ගන්න අමාරුයි. මෙතන මේ ගති කියන එක ගැනත් අපිට විශේෂයෙන් කියන්න සිද්ධ වෙනවා. මේ අටුවාමේව තෝරන්නේ ගති කියන එක තෝරන්නේ රහතන් වහන්සේ මේ ඇත්ත වශයෙන් මේ ගාථාව තෝරන්නේ රහතන් වහන්සේ අපි කියමු මැරුණා කියලා මරුණාට පස්සේ ගිහිල්ලා උපදින තැන නැවත උපදින උපදිනු තැන හැටියටයි මේ විග්‍රහ කරන්නේ නමුත් මෙතන කියන්නේ ගිය පාර අර මේ කුරුල්ලන් ගිය පාරයි පෙනෙන්නේ නැත්තේ ගුරුල්ලා ගිහිල්ලා නැවතුණු තැන නම් සමහර විට සොයා ගන්න පුළුවන් ටිකක් මහන්සි වුණා ගිහිල්ලා කූඩුවක නම් තින්නේ නැති නමුත් මෙතන කියන්නේ මේ ගති ගති කියලා කියන්නේ ගිය මාර්ගය ගිය පාර එතකොට අහසේ අර කුරුල්ලන් යනකොට පාරක් ඉතුරු කරන්නේ නැති වගේ මේ රහතන් වහන්සේගේ මේ සමාධියේදී පුදුම සමාරුම පුදුම සමාධියේදී මේකේ අරමුණක් නැහැ පැවැත්මක් පේන්නේ නැහැ. ඉතින් මෙතන අර ගීච්ච පාරක් නැහැ. කුරුල්ලන් ගියා වගේම තමයි. ඊළඟට අනිත් ගාථාව කියන්නේ ඊට සමානයි අදහස. යස්සාස්වා පරික්ඛීන ආහාරේච අනිසිතෝ. එතන ඒක වචනෙන් තිබෙන්නේ යම් රහතන් වහන්සේ කෙනෙකුගේ ආශ්‍රවයන් ක්ෂය වීද, ක්ෂය වී තිබේද, සම්පූර්ණයෙන්ම ක්ෂය වෙලාද යස්සාස්වා පරික්ඛීන ආහාරේච අනිසිතෝ. ආහාරය පිළිබඳව නොඇල්මක් තිබේද? ඒවා ආහාරය ඇලිලා නැහැ. තණ්හා වශයෙන්, දෘෂ්ටි වශයෙන් ඇලිලා නැහැ. ඒකත් ගන්න පුළුවන් අපිට සතර ආහාරයම පිළිබඳ වුණා. ආහාරයේ අනිශ්චිතෝ. ශුන්‍යතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ. යම් රහතන් වහන්සේගේ නියම ගොදුරු බිම ශුන්‍යත අනිමිත්තේ වේද ආකාශේව සකුන්තානං පදං තස්ස දුරන්නේ. ආහාරයේ ආසෙයි කුරුල්ලන්ගේ පාසටහන් වගේ. එතන පදන් කියලා කියන්නේ අන්න එතනත් පදන් කියන එකේ මාර්ගය කියන අදහසක් තිබෙනවා. පාසටහන කියලා ගන්නත් පුළුවන්. එතනත් අපිට පැහැදිලි වෙනවා මෙතන කියලා කියවෙන්නේ රහතන් වහන්සේ ගිහිච්ච තැන නෙවෙයි කියලා නැවතුණු තැන නෙවෙයි ඒ පදන්. ඊළඟට ඒ පදන් කරස දුරන්නේ දැන් මේ ගාථාදීකදී මේ අටුවාව තෝරන්නේ අර ගති කියන වචනයක් පදං කියන වචනයක් තෝරන්නේ අර රහතන් වහන්සේලා ගිහිල්ලා නැවත උපන් තැන මේ ඔක්කොම මේ මේවා ඉතුරු කරගන්නේ මොකද්ද රාතන් වහන්සේගේ අනුපාදිකයේ නිබ්බාන ධාතුව පිළිබඳ ප්‍රශ්නයකට ඉඩක් ඉතුරු කර ගැනීමක් මේ කරන්නේ. නමුත් මෙතන මේ මේ තියෙන ගැඹුරු රූපකාර්ථයක් මේ ගාථාවේ තිබෙන ඊටාම ගැඹුරු රූපකාර්ථයක්. මෙතන මේ කියවන්නේ අර සමාධිය පිළිබඳවයි. මෙතන මේ කියන්නේ ගමන කියන්නේ මේ සාමාන්‍ය ලෝකයා හිතන ගමනක් නෙවෙයි මේක. මේ අර සිත සිතේ ගමනයි. සිතේ ගමන වෙන අයගෙන සිතේ ගමන අල්ල ගන්න පුළුවන් ඒ අරමුණ ඔස්සේ නිමිත්ත ඔස්සේ මෙතන එහෙම කරන්න බෑ දැන් මෙතන මේ මේ ගාථාවේ වටිනා ආර්ථිය මතු කරගන්න හොඳම මූලික පදය තමයි යතුරු පදය තමයි මේ ගෝචර කියන එක. ගෝචර කියලා කියන්නේ ගොදුරු බිම. අපි හිතමු ගවයින් ගවයින් ගොදුරු බිම හැසිරෙනකොට ඒ ගවයින් ගියාද නැද්ද කියලා දැනගන්න පුළුවන් වන්නේ උන් ඉතුරු කරපගත්තු ඉතුරු කර පාරෙන්. උන් ගිය පාරෙන් අඩි පාරෙන්. අන්න ඒ වගේ දැන් මේ ගෝචර කියන පදේ ගත්තොත් ඒකත් එක්ක හොඳට ගැලපෙනවා මෙන්න මෙතන මේ අර රාතන් වහන්සේගේ ගොදුරු බිම රාතන් වහන්සේලා ආහාර භුක්ති විඳට ශාරීරික පැවැත්මට උන්වහන්සේලාගේ නියම ගොදුරු බිම අරහත් ඵල සමාධියයි. යන්තම් ඉඩක් ලැබුණ හැටියට ඒ ගොදුරු බිමටයි වදින්නේ. අන්නේ ගොදුරු බිමට වැදුනහම දෙවියන්ට බ්‍රහ්මීන්ට තබා මාරයටවත් සොයා ගන්න බෑ. ආකාශයේ අන්න එක නිසා තමයි අර අහසේ කුරුල්ලන්ගේ ගිය මාර්ගය වගේ ඒ රහතන් වහන්සේලාගේ යටත් ඵලිය සමාධියට සම්වැදුණු රහතන් වහන්සේගේ එගිය මාර්ගය අල්ලගන්න බෑ. අන්න ඒ අරහත් ඵල සමාධියට දැන් අනුපාදිශේෂ නිබ්බාන ධාතු සව්පාදිශේෂ ආදී ගැන අපිට තව ඉදිරියට කතා කරන්න තිබෙනවා. නමුත් මෙතෙන්දී වුණත් බොහෝ දුරට කරුණු පැහැදිලි වෙන්නේ ඉඳ තිබෙනවා. මක්නිසාද අරහත් රහතන් වහන්සේ අපි කියමු මැරෙනවා කියලා මැරෙන අවස්ථාවේදී කෙරෙන්නේ ආයුක්ෂය වෙන මොහොතේදී මෙන්න මේ අරහත් ඵල සමාධියට හිත දමනවා. ඒ දැම්මට පස්සේ මාරයටවත් සොයා ගන්න බෑ. නැවත ඉපදීමකට ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ. සියල්ලම අවසානයි එතනම. මෙන්න මේ නිවීමයි එතකොට මෙතන මේ කියවන්නේ මේ නිවීම. මේක මේ පරලෝකදී ලැබෙන දෙයක් පමණක් නෙවෙයි මෙලොවදීම ප්‍රත්‍යක්ෂ වශයෙන් ලැබෙන නිවීම. රහතන් වහන්සේ එදිනදා ජීවිතයේ දිත්තනම් සුඛවිහාර වශයෙන් වගේ මේ දිත්තේ ධම්මේ මේ රහත් අරහත් ඵල සමාධියට සමවැදිලා ඒ ලබාගත් වූ අනුත්තර විමෝක්ෂයෙන් මගින් ලබාගත් වූ උතුම් පරම ශාන්ත ඒ නිර්වාණ සුඛය භුක්ති විඳිනවා. එතකොට අපි අද මෙතන කරන දේශනය ඒතාවතාවට අන්හි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්තුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නාමෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි